Bye. දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසිනි. මේ පිළිගල නිස්සරණ වන සෙනසුනේදී යෝගාචර පිළිපෙත මෙම ධර්ම දේශනාව පවත්වන ලදී. මේ ගාථා ධර්මයේ සඳහන් වන කරුණු ටික ඉස්සෙල්ලා අපි මතක් කරගන්න භාවනාවේ යෙදෙන යෝගාවචර පින්වතුන්ට ඒ භාවනාව සාර්ථක කර ගැනීමට උපකාර වන්නා වූ ක්‍රම හතරක් මේ සඳහන් වෙනවා නාඤ්ඤත්‍ර බොද්ධා තපසා නාඤ්ඤත්‍රින්දය සංවර නාඤ්ඤත්‍ර සම්බ නිස්සග්ගා සම්තින් පස්සාමි පානින බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවෙන් අන්තිම පේන් පේන්නේ අන්තිම අදහස වශයෙන් පෙන්눔 කරන්නේ මේ සාන්තිය නිවන සලසා ගැනීමයි. ඒ සාන්තිය සලසා ගැනීමට නිවන සාක්ෂාත් කර ගැනීමට කරුණු හතරක් උන්වහන්සේ ඉදිරිපත් කරගන්නා මිශ්‍ර වාසේ. ඒක දේශනාව කරන්නේ අනිත් පැත්තටයි. මොකද නාඤ්‍යතර බොජ්ජා බොජ්ජා කියන්නේ බොජ්ජංග බොජ්ජංග නැතිව තපස තපස් නැතිව තපෝ ගුණේ නැතිව නාජාත්‍ර ඉන්ද්‍රිය සංවර ඉන්ද්‍රිය සංවරය නැතිව සම්ම නිස්සංග සියල්ල අතහරින්නේ නැතිව මේ සත්‍යයන්ට ශාන්තියක් වෙන්නේ නැත කියන අදහස. එතකොට සාන්තියක් දැනෙන්නට නම් මේ කරුණු හතර සම්පූර්ණ කරගන්න ඕන. බුද්ධංග සම්පූර්ණ කරගන්න ඕන. තපෝ ගුණ සම්පූර්ණ කරගන්න ඕන. ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ කරගන්න ඕන. සම්බ නිස්සග්ගේ කියන පූර්ණ නෛෂ්ක්‍රමණය සම්පූර්ණ කරගන්න ඕන. මේ කරුණු හතර සම්පූර්ණ වෙනකොට සාන්තිය පෙන්වුම් කරන්න පුළුවන්. සාන්තිය සරසා ගන්න පුළුවන්. සාන්තිය කිව්වේ නිවන. දුක නිවාලීම එහෙම නැත්නම් කෙලෙස් සංසිඳවාලීම. કોઈ වචන වලින් කියවෙන්නේ නිර්වාණ මාර්ගයයි. නිර්වාණ ප්‍රතිපත්තියයි. එතකොට මෙහි සඳහන් වන කරුණු හතරෙහි බොජ්ජංග බොජ්ජංගයන් වඩන්නේ නැතුව ශාන්තිය ලැබෙන්නේ නැහැ කියන එක කාරණය. බොජ්ජංගල වඩන්නේ නැතුව. එනිසා ශාන්තිය ලබා ගැනීමට බොජ්ජංග ධර්මයන් වර්ධනය කරගත යුතුයි. ශාන්තිය ලබා ගැනීමට තපෝ ගුණේ නැතුව බෑ. ඒ නිසා තපෝ ගුණය දියුණු කරගන්න ඕනේ. ඊළඟට ඉන්ද්‍රිය සංවරය දියුණු කර ඉන්ද්‍රිය සංවරය නැතුව සාන්තිය ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය දියුණු කරගන්න සම්පූර්ණ වූ පූර්ණ වූ නෛෂ්ක්‍රම්‍ය සම්පනිෂ්ක්‍මයේ විවේක සම්පූර්ණ වූ නෛෂ්ක්‍රම්‍යයේ නැතිව සාන්තිය සැලසෙන්නේ නැහැ. ඒ නිසා සාන්තිය සලසා ගැනීමට පූර්ණ වූ නාශක්‍රමයක් අවශ්‍යයි. මුද්ධංග ධර්ම අවශ්‍යයි. තපෝගුණ වශයෙන් කියනා උසල්ලේක ප්‍රතිපත්තිය. සල්ලේක ප්‍රතිපදාව. තුදාංග වශයෙන් සඳහන් වන සල්ලේක ප්‍රතිපත්තියේ වෙනුවටයි මේ තපෝගුණ කියලා බුදුජානන් වහන්සේ පෙන්වන්නේ කියන එක අටුවාවල සඳහන් වෙනවා. එතකොට ඉන්ද්‍රිය සංවරයේ සම්පූර්ණ ඉන්ද්‍රිය සංවරය. ඊළඟට ආයශ කරන්නේ. එතෙන් මේ පිළිවෙල මොකක්ද කියන එක ඊළඟට හිතා ගන්න ඕනේ. විශාල වශයෙන් අභ්‍යන්තරේ ජීවණු කරගත යුතු ධර්ම පරම්පරාව මොජ්ජංග. ඒක ඉස්සෙල්ලා පෙන්වුවා උන්වහන්සේ. මේ මොජ්ජංග ධර්ම උන්වහන්සේ පෙන්වුම් කරේ රත්නයක් පෙන්නම් පෙන්නුම් කරන්නා වාගේ මණිකක් පෙන්නුම් කරන්නා වාගේ මෙන්න මේ ටික අභ්‍යන්තරේ වර්ධනය කරගන්න ඕන ඒ එතකොටයි බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. සාන්දිය බලාපොරොත්තුෙන් අපේක්ෂාවෙන් ප්‍රශ්න කළාව කලාව ප්‍රශ්නකට පිළිතුරු වශයෙන් මේක දෙන නිසා ඒ පුජ්‍යලයාගේ අදහසට අනුව උන්වහන්සේ මේකේ தත්ත්වය, දරාගුන් தත්ත්වය දෙන්නු කරමින් වෛද්‍යංග ධර්මයන් මුලින් සඳහන් ඊළඟට වෛද්‍යංග ධර්මයේ දියුණු කර ගැනීමට අවශ්‍ය සංදේශ ප්‍රතිපත්ති ඒක දෙන්නු කරන තපෝ ගුණය වගේ. උපාංග ගුණ දියුණු කර ගන්න ඕනේ. තමන්ගේ ශක්ති ප්‍රමණය උපාංග ගුණ දියුණු කර ගන්න ඕනේ. උදාංග ගුණ නැතුව නිවන ලැබෙන්නේ නැහැ කියන අදහස හොඳටම තේරෙනවා. තමන්ගේ ශක්තියේ හැටියට එක දුදාංගයක් වගේ. ඒක කියන්නේ දුදාංගයක් වගේ සැකෙන දාඩ දෙන්නේ පල්ලේ ප්‍රතිපත්තිය. පල්ලේ ප්‍රතිපත්තිය කියුවහම ඒ විශාල ප්‍රතිපදාවක් ඒ තරම් කොනක් අන්තයක් මේ දුතාංගයේ ඒ දුතාංග ඒ දුතාංග භාවනාවක් තියෙනවා මම දන්නවා මේ යෝගාවචරයන්ට ඒක තේරුම තියෙනවා ඒ වයින් යම් කිසි කොටසක් එකක්කාරී සමාන්තර වර්ධනය කරගන්න දුතාංග අතහැර බෑ කියන අදහසයි මුද්‍රජානන් වහන්සේ දේශනා කරන්නේ එදාර බොජ්ජංග ධර්මයන් දිනු කර ගැනීමටත් උපකාර වෙනවා මෙන්න මේ ටික කියලා තපෝ ගුණ වශයෙන් තපසා ගලනවා කියන්නේ. ඊළඟට මේ ඉන්ද්‍රිය සංවරය. තපෝ ගුණ දිනු වෙන අවස්ථාවේදී ඒකට මූලික වෙනවා මුල් වෙනවා ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය හොඳට රැකෙන්න ඕන. ඊළඟට ඉන්ද්‍රිය සංවරය ආරක්ෂා කර ගැනීමටත් පොඩි අධිෂ්ඨාන වශයෙන් තියා ගන්න ඕන. නෙක්ඛම්මේ නෙක්ඛම්මේ නිහිගෙයින් අයින් වීම නෙක්ඛම්මේ එපමණක් නෙවෙයි ඒක අකුසලයන්ගේ සියලු අකුසලයන්ගේ සියලු අකුසල අදහස් වලින් නීවරණ මුල් කරගෙන තිබෙනා ඔය දේ අකුසල වලින් ඉන්නේ මුල් කරගෙන සියලු අකුසල වලින් අයින් වීමයි නෙක්ඛම්මේ එ නෙක්ඛම්මේ සම්බනිස්සබ්බේ වශයෙන් වදාළා ඒ සියල්ල අතාරින්නේ නැතුව සාන්තියක් ලැබෙන්නේ නැහැ. මේ කරුණු හතරෙන් අපට ඉදිරිපත් කරගන්න තියෙන්නේ දැන් මේ මොඤ්ඤාංග ධර්ම. මොඤ්ඤාංග ධර්ම සම්බන්ධව සාකච්ඡා තියෙන්නේ දැන් සම්බාසව සූත්‍රයේ දස්සනා පහතබ්බ ආශ්‍රයයන් වශයෙන් වදාලේ දිට්ඨි විචිකිච්ඡා ඊළඟට පරාමාස කියන මේවා ආ මේ කෙලෙස් අයින් කිරීම ඒ අයින් කිරීමට උපකාර වන්නා වූ අන්දම ප්‍රකාශ කරන්නා වූ උන්වහන්සේ යෝනිසෝ මනසිකාරේ සංස්කාර ධර්මයන් පිළිබඳව නොකඩවා පැවති මානසිකාරය අවශ්‍ය බව කියනවා. එතකොට ඒ අනුව චතුරාර්ය සත්‍යයන් පිළිබඳව වැටහීම අවශ්‍යයි කියලා තේරෙනවා. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයන් සම්බන්ධව වැටහීමට අර මුලින් සදාහන් වන හන්දමට යෝනිසෝ මනසිකාරය පවත්වන්න ඕන. මේ නිසා ප්‍රථම මාර්ග ඥානය දිනු කරන්න බලාපොර ලබා ගන්න බලාපොරොත්තු වන්නා යෝගාවචරයන්ට බොද්ධංග ධර්මයන් සම්බන්ධව ප්‍රශ්නයක් මතු කරන්න උවමනා නැහැ. උවමනා නැහැ. බොද්ධංග ධර්මයන් සම්බන්ධව ප්‍රශ්න පැන නගින්නේ දෙවෙනි අවස්ථාවේ හිටන්. මුල් අවස්ථාවේදී බොද්ධංග ධර්මයේ සාමාන්‍යයෙන් වැඩෙනවා. නමුත් එදන නම් වශයෙන් වෙනම වෙනම භාවනාවෙන් දිනු කරගත යුතු දේවලෙන් ඉදිරිපත් කරන්නේ නැහැ. එතන චතුරාර්ය සත්‍ය දර්ශනයයි. මුල් මාර්ගයේදී ලැබෙන අවශ්‍ය වෙන්නේ චතුරාර්ය සත්‍යයන් පිළිබඳව නියම දර්ශනය, ප්‍රත්‍යක්ෂ දර්ශනයයි එතෙන්දී වමනා කරන්නේ. මොඤ්ඤාම ධර්මයන් සම්බන්ධව බුදුරජාණන් වහන්සේ වදාළේ භාවනා පහතබ්බ ආදවයන් සම්බන්ධ අතමේච වික්ඛවේ ආදවා භාවනා පහතබ්බ ඉද වික්ඛවේ වික්ඛු සති සම්බොධ්‍යංගම් භාවේති විවේකනිසිතං විරාගනිසිතං උස්සග්ග පරිණාමින් කියලා ওই විදිහට බුද්ධංග ධර්මයන්ට අවස්ථාව උන්වහන්සේ දෙන්නේ උපරිමාර්ග පිළිබඳ කටයුතු වලදී මුල් මාර්ගයේ පිළිබඳ වැඩවලදී බොද්ධංග ධර්මයන් සම්බන්ධව එක්තරා ධර්මකට වැඩෙන බව හැබෑව. නමුත් ඒ වැඩිමක් නෙමෙයි ලැබීමයි එතනදී. බොද්ධංග ධර්මයේ ලැබීමයි එතනදී. බොද්ධංග ධර්මයන් තමාට ලැබෙනවා අධ්‍යාත්ම වශයෙන් ලබා ගන්න පුළුවන් අවස්ථාව සැලසෙනවා. ප්‍රථම මාර්ගයේ දෙවෙනි මාර්ගයේ පටන් ලැබුණු පොඥාංග ධර්මයන් වර්ධනය කරගන්න ඕන. ඒ වර්ධනය කළ කළගත කරගත යුතු බවයි මේ භාවනා පහ සම්බ ආසනයෙන් පෙන්වු කරන්නව අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වදාළේ. විවේගනිසිතං විරාගනිසිතං උස්සග්ග පරිණාමිනි පරිණාමින් සති සම්බොධ්‍යංගම් භාවයේති. අන්න සති සම්බොධ්‍යංගේ වඩනවා. වර්ධනය කරගන්නවා. ඒ සති සම්බොධ්‍යංගය සති සම්බොධ්‍යංගය ධම්මවිදේ සම්බොධ්‍යංගේ විරිය සම්බොධ්‍යංගේ සති සම්බොධ්‍යංගේ පස්සද්ධි සම්බොධ්‍යංගේ සමාධි සම්බොධ්‍යංගේ උපේක්ඛා සම්බොධ්‍යංගේ කියන මෙන්න මේ බොධ්‍යංග හතක් ඒ භාවනා පහතබ්බ ආශ්‍රවයන් පෙන්වන්නා වූ අවස්ථාවේදී ඒ දේශනා කළේ මෙන්න මේ බොජ්ජංග ධර්මයන් නොඇලීමෙන් යම් කිසි ආශ්‍රව කෙනෙක් පහළ වෙනවා නම් වැඩිම නිසා ඒ ආශ්‍රවයන් නැති වෙනවා. නැති කරන්න පුළුවන් වෙනවා. මෙන්න මේ අදහසයි උන්වහන්සේ දේශනා කළේ උපරි මාර්ගයන් සම්බන්ධවයි ඒ කතාව. මෙන්න මේ නිසා උපරිමාර්ග භාවනාව සම්බන්ධව හිත යොදන්නා වූ පින්නතුන්ට බොජ්ජංග ධර්මයන් සම්බන්ධව සෑහෙන තේරුමක් ලබා ගන්න ඕන. අර ගාථාවට සම්බන්ධ බොජ්ජංග කියන මේ කතාවට ගැළපෙන නිසයි මේ ටික කියන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ බොජ්ජංග සම්බොජ්ජංග කියන වචන දෙකක් තියෙනවා. බොජ්ජංග කියන වචනයක් තියෙනවා සම්බොජ්ජංග කියන වචනයක් වචන දෙකක් තියෙනවා. ඒ වචන දෙකම එක අදහසට වැටෙන වැටෙන තනුත් තියෙනවා. අදහස් දෙකකට වැටෙන තනුත් තියෙනවා. සති ධම්ම විජේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා. කියන මේ හත. මේ හත බොජ්ජංග වලත් හිටිනවා. සාමාන්‍ය ගුණ ධර්ම වගේ නොත් හිටිනවා. සම්බොජ්ජංග වශයෙන් තේරෙනවා. මේ බොජ්ජංග ධර්මයන් මේ දේශනාවේ සම්බොජ්ජංග නමෙන් පීති සම්බ සති සම්බොජ්ජංග ධම්මවිචේ සම්බොජ්ජංග විරිය සම්බොජ්ජංග පීති සම්බොජ්ජංග පස්සද්ධි සම්බොජ්ජංග සමාධි සම්බොජ්ජංග උපේක්ඛා සම්බොජ්ජංග ඔය සම්බොධ්‍යංග නාමයෙන් සඳහන් වෙන්නේ. එතකොට මේකේ ගන්න තියෙන අදහස් දෙකක් තියෙනවා. සාමාන්‍ය ජීවිතයකට උපකාර වෙන බොධ්‍යංග ධර්ම තියෙනවා. ඒ සාමාන්‍ය ධර්මයේ ජීවිතයට හොඳින් ජීවිතය දැහැමිව නියම අන්දමට ජීවිතේ පවත්වාගෙන යන්න බලාපොරොත්තු වන පින්වතුන්ට මේ බොජ්ජංග ධර්ම අවශ්‍යයි. හොඳට සතිය තියාගන්න ඕනේ. ඊගේ වාසය කරන පින්වතුන් සම්බන්ධව කතා කරනකොට තමන්ගේ කටයුතු වලදී සැකී ආරක්ෂාවලදී ගමන බිමනදී කතාවේදී ඒ සාකච්ඡාවේදී සතිය තියාගෙන කටයුතු කරනවා. සතිය තියාගෙන කටයුතු කරනවා. එතකොට ධම්මවිදේ වගේ නුවණ ධ්‍යාන කටයුතු කරනවා. වීර්ය ධ්‍යාන කටයුතු කරනවන පසුබටව. එතකොට පස්සද්ධිය සහැල්ලු තත්ත්වයක් ධ්‍යාන කටනේ කටයුතු කරනවා. හිතේ tempatකම ධ්‍යාන කටයුතු කරනවා. මධ්‍යස්ථතාවෙන් උපේක්ෂාවෙන් යුක්තව කටයුතු කරනවා. එතකොට මේ කටයුතු සාර්ථකව ගෙනියන්න පුළුවන් සාමාන්‍ය ලෞකික වාතේ. එතකොට ඒවා බොජ්ජංග කියන නාමයට අඩංගු වෙන්නේ නැහැ. මග්නිසාද. මග්නිසාද අඩංගු නොවෙන්නේ. අර බොජ්ජංග කියන වචනේ දිනනවා. බොජ්ජංග කියන වචනේ. බොජ්ජංග කියන වචනේ වෙන් කළාම බෝධි අංග කියන එකයි තියෙන්නේ. බෝධි අංග. එතකොට සම්බොජ්ජංග කියන්නේ විශේෂ තේරුමක් ඇතුවා සංඥාන්නේ උදාන්නේ. එතකොට සාමාන්‍ය වශයෙන් බෝධි අංග බෝධි කියන්නේ බෝධි උච්චති චතුසු මග්ගේසු ඥාන චතු මග්ග ඥාන සතර මාර්ගයේ ලැබෙන මාර්ග සතරේ ලැබෙන ඥානය සෝතාපට්ටි මග්ග ඥානය සකදාගාමි මග්ග ඥානය අනාගාමි මග්ග ඥානය අරහත් මඟ ඥානය කියන මේ ඥාන හතරටයි බෝධි කියන්නේ. බෝධි උච්චති චතුමග්ග ඥාන. මාර්ග හතර පිළිබඳ ඥානයටයි. එහෙම නැත්නම් සතර මාර්ග ඥානයන්ට බෝධිය කියන මේ නම විවහාර කරනවා. බෝධි. ඒ මාර්ග හතරට හතරේ ලැබෙන ඥාන හතරට බෝධි කියන්නේ මක් නිසාද? චතුස්සත්‍ය ධර්මයන් අවබෝධ කරන නිසායි. බුද්ධති බුද්ධති බෝධි. එතකොට චතුස්සත්‍ය ධර්මයන් අවබෝධ කරන්න. අවබෝධ කරන්න. බෝධිය. මේ අවබෝධය කියන එක සාමාන්‍ය වශයෙන් දැනීමට කියන වචනයක් වාගේ පෙනෙනවා. නමුත් සාමාන්‍ය දැනීම නෙමෙයි එතන තියෙන්නේ. අර ප්‍රතිඝාතය නැතිව ප්‍රතිඝාතය කියන්නේ හැප්පිලි නැතුව හැප්පීමක් නැතුව අරමුණ විනිවිදගෙන තේරුම් ගැනීමයි ප්‍රතිවේදය කියන්නේ ප්‍රතිඝාතයක් නැතිව අරමුණ විදගෙන තේරුම් ගැනීම විදගෙන කෙලවරට තේරුම් ගැනීමයි ප්‍රතිවේදය කියන්නේ. ප්‍රතිගාමී කියන්නේ බාධාව. බාධාවක් නැතිව. ප්‍රතිවේධ ඥානෙ ඇති වෙනව අවස්ථාවේදී බාධා තියෙනවනම් ඒ බාධා අයින් වෙනවා. කෙලෙස් තමයි බාධා වෙන්නේ. සාමාන්‍යයෙන් අවිද්‍යාව, නීවරණ වවා බාධා වෙනවා. ඒ බාධා නැතිවයි මේ අවබෝධය සැලසෙන්නේ. ඒකටයි ප්‍රතිවේධය කියන්නේ. ඒ ප්‍රතිවේධ කියන තේරුමක් ඇති එකක් මේ බෝධිය කියන වචනේ තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ ප්‍රතිවේදය කියන එකෙත් තියෙනවා එක එක තත්ත්ව. ප්‍රථම මාර්ගඥානයේ ප්‍රතිවේදයට වඩා අමුතුයි ශක්තිමත් දෙවෙනි එක. ඊට වඩා ශක්තිමත් තුන්වෙනි එක. ඊට වඩා ශක්තිමත් හතරවෙනි මාර්ගඥානය. ඒ වගේම සාමාන්‍ය රහතන් වහන්සේගේ ප්‍රතිවේදයට වඩා වෙන විශේෂක් විශේෂයක් තියෙනවා මහා ශ්‍රාවක තත්වයට පැමිණි රහතන් වහන්සේ මහා ශ්‍රාවක භාවයට පැමිණි රහතන් වහන්සේගේ ප්‍රතිවේදේ අරිට වඩා ශක්තිමත් සම්පූර්ණයි ඊට වඩා සම්පූර්ණයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රතිවේදේ ඊට වඩා සම්පූර්ණයි පසේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිවේදේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිවේදේ මේ හැමතම වරා ශක්තිමත් ඒ ප්‍රතිවේදේ මෙන්න මේ හැම එකටම කියන්නේ හැම දැනටම කියන්නේ බෝධි යන වචනේ ඔත් දැනේ හැටියට උසස් වෙනවා පහත් වෙනවා මෙන්න මේ විදිහේ මේ බෝධිය කියන ඥානය ඥානය අංග කියන්නේ උපකාරක ධර්මයේ දහංග කියන්නේ. සාමාන්‍යයෙන් අංග කියන අවයව කියන එකට. මෙතන කියන්නේ ප්‍රත්‍යය, උපකාරක ධර්මය. හේතුව, කාරණය කියන වචන වලින් සඳහන් වන තේරුමක් එන්නේ. එතකොට බෝධිය කියන මේ ඥාන වලට උපකාර ධර්මයි බොද්ධංග සම්බොද්ධංග කියන්නේ. සම්බොද්ධංග කියන්නේ විශේෂ සම්පූර්ණ කියන තේරුමයි. ඒක උසස් තත්ත්වයෙන් එදෙනකොට බොජ්ජංග කියන්නේ ඒකමයි. මේ විදිහට අර බෝධි කියන සතර මාර්ග ඥානයන් ලබා ගැනීමට යම් ධර්ම කොටසක් උපකාර වෙනවා නම් කරණ වෙනවා නම් ඒ උපකාර වීම තියෙන දෙවිදියකට සාමාන්‍යයෙන් උපකාර වීම දේවට උපකාර වෙනවා දෙවිදියකට. ඒ හේතු ධර්මය උපකාරය ලබන ධර්මයේ එක එකට යෙදිලත් හිතිනවා උපකාර වෙනවා. එකට එක් වෙන්නේ නැතුවත් උපකාර වෙනවා. ඒක සාමාන්‍යයෙන් ශාස්ත්‍රීය වශයෙන් උගන්වනකොට සහකාරී කාරණේ කියලා ඒකට කියන්නේ සහකාරී කාරණේ. සමවායි අසමවායි නිමිත්ත කියන තුන් ආකාරයකට තියෙනවා මේ ප්‍රත්‍ය වීම. සමවායි කාරණේ අසමවායි කාරණේ නිමිත්ත කාරණේ ඔය ශාස්ත්‍රීය ඉගැන්වීම් වල එහෙම තියෙනවා. ඒ සමවායි කියන සහකාරී කාරණේ. කියන එකයි මේ මෙතෙන්දි ලැබෙන්නේ. ඒ කියන්නේ මේ බොජ්ජංග වශයෙන් කියන ධර්ම වශයෙන් කියන මේ සති ධම්ම විචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ හත අර බෝධි කියන හතර මාර්ග ඥාණයට උපකාර වෙනකොට උපකාර වෙන්නේ එකට යෙදිලා අයින් වෙලා නෙමෙයි දැන් නූලයි වස්ත්‍රයයි වස්ත්‍රයක් ගත්තාම නූලයි වස්ත්‍රයයි දෙක එකට තියෙන්නේ නූල් නිසා වස්ත්‍රය. නූල් හේතුවෙන් වස්ත්‍රය. ඒ නූල් හේතුවෙන් වස්ත්‍රය ගුවද්ද නූලයි වස්ත්‍රය දෙකම එකට තියෙන්නේ. අන්න ඒ වාගේ මෙතන සහකාරී හේතුවේ කිව්වේ දෙක එකට යෙදිලා. අර මේ ධර්ම සමූහය එකට යෙදලායි පහළ වෙන්නේ අර බෝධිඥා බෝධි කියන මේ ඥාන සමූහය. එතකොට කොච්චර උපකාර වෙනවද කොපමණ ළඟින් මේවා සැලසෙනවාද කියන එක මෙන්න මේ තේරුම් අනුව අපට හිතා ගන්න පුළුවන් මේ බොද්ධංග ධර්මයන් සම්බන්ධ. දැන් අපි සලකා බලමු එකක් මේ. සති සම්බොද්ධංගේ. සති සම්බොද්ධංගේ කියන්නේ සතිය. ඉතින්ලා සතිය ගන්නවා. අර සම්බොද්ධංගේ කියන්නේ මාර්ගඥාන වලට නෙමෙයි. මාර්ගඥාන වලටයි ඒ සම්පොච්චංගේ කියන්නේ. එතකොට වචනාර්ථයේ වශයෙන් ගන්න ඕන මාර්ගඥාන වලට උපකාර වන්නා වූ සතිය. සතිය. සති සම්පොච්චංගේ. එතකොට අනිත් අතට ධම්මවිචේ සම්පොච්චංගේ කියන්නේ මාර්ගඥාන වලට එකට යෙදීමෙන් උපකාර වන්නා වූ විදර්ශනා ඥාන විදර්ශනා ඥාන සම්මුතිය ධම්මවිචේ සම්බොධ්‍යංගේ විරිය සම්බොධ්‍යංගේ කිව්වේ ඒ චතුර්මාර්ග ඥානයන්ට උපකාර වන්නා වූ සතර ආකාර සම්‍යක් ප්‍රධාන වී සම්මුතිය ඒකත් එකට යෙදලා හිටින්නේ පීති සම්බොධ්‍යංගේ මාර්ගඥාන වලට උපකාර වන්නා වූ පීතිය. පීතිය. එතකොට ඊළඟට පස්සද්ධිය. මාර්ගඥානයේ උපකාර වන්නා වූ පස්සද්ධිය. සහල්ලුකම. කායේ හිතේ සහල්ලුකම. සමානි සම්බොධ්‍යංගේ ඉවේ ඒ මාර්ගඥාන වලට උපකාර වන්නා වූ හිතේ තම්පත්කම. උපේක්ඛා සම්බොධ්‍යංගය කියන්නේ ඒ මාර්ග ඥානයන්ට උපකාර වන්නා වූ මදහත් භාවය, මධ්‍යස්ථ භාවය. මෙන්න මෙහෙම වචනාර්ථ වශයෙන් කෙටි තේරුම හරියට ගන්න පුළුවන්. ඊළඟට සති සම්බොධ්‍යංගයට අපි බාතින්න ඕන. සතිය බොධ්‍යංග වශයෙන් ලැබෙන්නා වූ මේ සතිය ගන්නා වූ අවස්ථාවේදී නොකඩවා ලැබෙන සතියයි ගන්න ඕන. අතරෙන් පතර ලැබෙනවා සතිය. ඒ අතරෙන් පතර ලැබෙනවා අතරෙන් පතර කැඩෙනවා. ඒක නෙවෙයි මෙතන ගන්න ඕන නොකඩවා පවත්වන්නා වූ සතිය. මේ සතිය අ අ යම් ධර්ම සමූහයක් සම්බන්ධව මේ සතිය පාවිච්චි කරනවා නම් යොදනවා නම් එය යොදන්නව අවස්ථාවේදී මේ සතියෙන් කරනවා ක්‍රියා දෙකක් සාමාන්‍ය වශයෙන් සිතට පහළවන්නා වූ ප්‍රමාද පක්ෂය තියෙනවා ප්‍රමාද පක්ෂය කියන්නේ සිත ප්‍රමාදයේ හෙළන කෙලෙස් සමූහය. එතකොට ඒවා වචන වශයෙන් කියනවා නම් මේ අවිද්‍යාව එතකොට නීවරණ ධර්ම අවිද්‍යාව මිත්‍යා දෘෂ්ටි ආදී කෙලෙස් සමූහයක් කියන්න පුළුවන්. එකක් එකක් පාසා නොකීවත් හිතට ගන්න පුළුවන් වෙන්න ඕන කෙනෙකුන්ගේ හිත පහත හෙලන්නා වූ වැඩ නවත්වන්නා වූ ගෙනයා යුතු වැඩ පිළිවෙල තියෙනවා නම් ඒ වැඩ පිළිවෙල නවත්වන්නා වූ ඒ වැඩ පිළිවෙලට හරස්වන්නා වූ යම් කිසි ඒ සිටිවිලි ගොඩක් ඇත්නම් ඒ සියල්ලම ප්‍රමාද පක්ෂය කියලා ගණන් ගන්නවා ඒ සියල්ලම ප්‍රමාද පක්ෂය සිතට ওই විදිහේ ප්‍රමාද පක්ෂයට හේතු වන්නා වූ ප්‍රමාද පක්ෂයේ හෙලෙන්න වැටෙන්නා වූ අතුල් වෙන්නා වූ කෙලස් ගොඩක් තියෙනවා. මේ කෙලස් ගොඩ අයින් වෙනවා. මේ සතියේ බලයෙන් කෙරෙන්නේ අර කෙලස් ගොඩ ප්‍රමාද පක්ෂයට ප්‍රමාද පාක්ෂික කෙලස් ගොඩ අයින් කරනවා. සතිය පාවිච්චි වෙනවා නම් නියම අන්දමට අර ප්‍රමාද පක්ෂයේ තියෙන කෙලෙස් ටික අයින් වෙනවා. ඒ අයින් වෙනවා හා සමගම කෙරෙනවා තවත් වැඩක්. අප්‍රමාද ගුණය පිරෙනවා. යම් කිසි තැනක යම් කිසි භාජනයක නරක දේවල් තියෙනවා නම් නරක වතුරක් තියෙනවා නම් ඕකට අලුත් වතුර දාන්න දාන්න අර පරණ තිබෙච්ච නරක වතුර ටික අයින් වෙනවා. කුණු වතුර ටික අයින් වෙනවා. කුණු වතුර අයින් වෙනවා වාගේ භාජනයකට වතුර ගමන්නා වූ අවස්ථාවේදී ඒ භාජනයේ තිබිච්ච කුණු වතුර අයින් වෙනවා වාගේ. හිතට සම්බන්ධ වෙන මේ කෙලෙස් මේ සතිය නිසා ප්‍රමාද පාක්ෂික වූ කෙලෙස් මේ සතිය පාවිච්චි කරන්න කරන්න කෙලෙස අයින් වෙනවා. ඒකම අප්‍රමාද පාක්ෂික අප්‍රමාද ගුණය. අප්‍රමාද පාක්ෂික ගුණ සමූහයක් එයින් ක්‍රමයෙන් පිරෙනවා. ක්‍රමයෙන් පිරෙනවා. හොඳ වතුර පිරෙනවා වාගේ. යම් කිසි තැනකට හොඳ වතුර පිරෙනවා වාගේ අප්‍රමාදය දියුණු වීමට උපකාර වන්නා වූ වටිනා ගුණ රාශියක් ඒ අභ්‍යන්තරේ වැඩෙනවා පිරෙනවා උදාහරණයෙන් කරන මේ සතියෙන් කරන වැඩේ ওই විදිහට හොඳට තේරුම් අරගෙන තියෙනවා. සතිය නිකම් පාවිච්චි කරන එක නෙමෙයි. සතිය සතිය කියලා නිකම් කිව්වත් නෙමෙයි කිව්වටත් මාටි. මෙන්න මේ වැඩ දෙක කෙරෙන කාලේ සතිය තමා තුළ දිනු කර ගන්න ඕනේ. ප්‍රමාද පාක්ෂික කෙලෙස් විධමනය කරලා විද්වාංශණය කරලා අප්‍රමාද පාක්ෂික ගුණ ධර්මයන් පුරවා දීමෙන් මේ සතිය පාවිච්චි වෙනවා එසේ පාවිච්චි වෙන අවස්ථාවේදී මෙන්න මේ බොජ්ජංග தත්ත්වයේ සැලසේ එතකොට ඒ ඔය විදිහට යනකොට ප්‍රමාද පාක්ෂික ක්ලේශ ආයු වෙන පිළිසිදු වෙන හිත ඒ පිළිසිදුව හා සමගම අප්‍රමාද පාක්ෂික ගුණ සමූහයක් ඒ හිතේ පිරෙනවා ඒ පිරීමෙන් මේ සතිය පුරවන්නා වූ මේ සතිය දියුණු වෙමින් දියුණු වෙමින් ගිහිල්ලා අර චතුර්මාර්ග ඥානයන් ලැබීමට මේ උපකාර වෙනවා උපකාර වෙනවා. චතුර්මාර්ග ඥානය ලැබීමට මේ සතිය උපකාර වෙනවා. ඒ උපකාර වෙන්නේ ඈතින් ඉඳගෙන නෙමෙයි. මුලින් ටිකෙන් ටික ටිකෙන් ටික ඈතින් ඉඳගෙන කරගෙන කරගෙන දියුණු කරගෙන ගිහිල්ලා මේ වැඩ දෙකයි කරන්නේ. ඒක කරගෙන ගිහිල්ලා අන්තිමේදී ප්‍රමාද පක්ෂ සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. අප්‍රමාද පක්ෂේ සම්පූර්ණ වෙනවා. කිට්ටු වෙනවා. එතෙන්දී අන්නර චතුර්මාර්ග ඥාන ළඟට මේ සතිය එකතු වෙනවා. එකතු වීමෙන් චතුර්මාර්ග ඥානයන් මතු කිරීමට උපකාර. මෙන්න මේකයි සති සම්බොධ්‍යයෙන් කෙරෙන්නා වැඩි. ඉතින් මෙන්න මේ තේරුම අරගස්ස ගන්න ඕන. ඊළඟට ධම්මවිචේ සම්බොධ්‍යය කියන්නේ අපි මතක් කළා මුලින් ධම්මවිචේ කියන්නේ විදර්ශනා චිත්ත පරම්පරාවයි කියන ධම්ම විචේ ධම්ම කිව්වේ විදර්ශනා ඥානය විදර්ශනා ඥානයක් පැවැත්වීමට අරමුණු වශයෙන් ගන්නා ධර්ම සමූහයටයි ධම්ම කියන්නේ. පඤ්ඤා භූමි විදර්ශනා භූමිය කියලා ඒවට කියන්නේ. ඒකට පඤ්ඤා භූමි නිදේශේ කියලා විසුද්ධි මාර්ගයේම සඳහන් වෙන්නේ. විදර්ශනා ඥාන වලට භූමි වන ධර්ම. එතකොට මොනවාද? පංචස්කන්ධ. ධාතු, ආයතන, ඉන්ද්‍රිය, පටිච්ච සමුප්පාද ඔන්න ඔය ධර්ම. ධර්ම වශයෙන් ගන්න. ඒ ධර්මයන් විචය කියන්නේ විචය කියන්නේ විචිනාදී විචය. විචිනාදී විචය. සෙවීම වෙන වචන වලින් කියනවා නම් ඔය කර්මස්ථානාචාර්යවරයන් වහන්සේලා කියනවා සල්ලක්කන චිත්ත පරම්පරාව සල්ලක්කන මෙනෙහි කරන චිත්ත පරම්පරාව නොකොඩවා මෙනෙහි කරගෙන යන චිත්ත පරම්පරාව එතකොට මෙන්න මේ විදර්ශනාවට භූමිය යම් මේ ධර්ම සමූහයක් නැත්නම් ඒවා සැලකීමයි ධම්ම විචේ කියන්නේ. ධම්ම විචේ කියන්නේ. මේක විදර්ශනාව පටන් ගන්නව අවස්ථාවේදී ලැබෙනවා. මේ ධම්ම විචේ ලැබෙනවා. ධම්ම විචේ සම්බුද්ධියන්ගේ ලැබෙනවා. වැඩිම වෙන්නේ නැහැ මොළදී. මුල් මාර්ගයේදී වැඩිමක් වෙන්නේ ඒ මේ බොජ්ජංග ධර්මයන් වඩන්නේ අර දෙවෙනි අවස්ථාවේ කියලායි මුලින් මතක් කළේ ඒ නිසා. එතකොට මේ ධම්ම විජේ වශයෙන් සඳහන් වන මේ ධර්ම සමූහයන් සම්බන්ධව හොඳට හිතාගත යුතු දෙයක් තියෙනවා. මොකද මේ විදර්ශනා ඥාන પરම්පරාව අර විදර්ශනාවට යොමු කරගන්නා වූ අරමුණු වල පංචස්කන්ධ ආදී ධර්ම කොටස් වල යොදන්නා වූ අවස්ථාවේදී විදර්ශනාව පවත්වාගෙන යන සැලකීම සලකන චිත්ත පරම්පරාව යොදාගෙන යනවා. ඒ සලකන චිත්ත පරම්පරාව කියන්නේ මෙනෙහි කිරීමේ වැඩපිළිවෙල මුලින් කළා. ඊළඟට එකක් එකක් පාසා සැලකීම. මේ ධර්ම මේකයි මේ ධර්ම මේකයි කියලා සැලකීම. ඒක තේරුම දැන් ඔන්න ආරම්භය සම්බන්ධව අපි කල්පනා කරලා බලමු. සතිය මුලින් තියාගෙන හොඳින් ආනාපාන භාවනාව හිත යොදාගෙන ආනාපාන භාවනාව හිත යොදාගෙන ඉන්න අවස්ථාවේදී ඒක සම්පූර්ණ වුණාම ඊළඟට මුළු පංචස්කන්ධයටම හිතේ දෙනවා මුළු පංචස්කන්ධයේම හිත පැතිරිලා හිටිනවා ඒක එකපාරට තේරෙන්නේ නැහැ ආනාපාන දෙක හොඳට වැටහුණා නම් පැතිරිලා ඒක අඩුවක් පාඩුවක් නැතුව සමාධිමත් හිතකට හොඳට පෙනුණා නම් ආනාපාන දෙක ඊළඟට පෙනෙන්නේ ආනාපාන දෙකට සම්බන්ධ වෙච්ච ශරීරය. ඒ ශරීරේ පංචස්කන්ධ වශයෙන් සලකන්න පුළුවන් වෙන මේ මුළු ශරීරයේම හිත යොදලා. පුංචි දෙයකට හිත යොදාපු අවස්ථාව වාගේ මුළු පංචස්කන්ධයටම එක වරට හිත යොදන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා යෝගාවචරයට මේ සාලකන චිත්ත පරම්පරාව දියුණු වෙනකොට. සාලකන චිත්ත පරම්පරාව හොඳට දියුණු වෙන අවස්ථාවේදී මුළු පංචස්කන්ධයම සම්පූර්ණයෙන් එකට එකතු කරලා තේරුම් ගන්න පුළුවන් සත්‍යයකට පැමිණෙන අර ඥානෙ දියුණු වෙනකොට මෙන්න මේ විදියට මේ ධම්ම විදේ කියන මේ සාලකන චිත්ත පරම්පරාව දියුණු වෙමින් දියුණු වෙමින් ගිහිල්ලා අන්තිමේදී කෙලස් ක්‍රමයෙන් අයින් වෙලා ඒකට බාධකව තිබිච්ච කෙලෙස් සමූහය ක්‍රමයෙන් අයින් වෙලා ඒ අයින් වෙන ක්‍රමය අර මුලින් අපි සඳහන් කළා ධාරස විපස්සනා ක්‍රමයේදී ඒ ඉදිරිපත් වෙන බාධක කෙලෙස් සමූහයත් ඒ උපකාර වෙන ධර්ම සමූහයත් ඒකේදී මතක් කළා අන්න ඒ අනුව ක්‍රමයෙන් කෙලෙස් අයින් වෙනවා ඒ වෙනුවට උපකාරක ධර්ම ළඟා වෙනවා දියුණු වෙනවා මේ දියුණු වෙන්නේ හිතේ මේ දියුණු වෙන දියුණු වෙන ගිහිල්ලා අන්තිමේදී දියුණුව කෙලවර කෙලවරදී කුමක්ද වෙන්නේ මේ ධම්මවිචේ සම්බොජ්ජංගේමයි අන්තිමේදී අර චතුර්මාර්ග ඥානෙ වෙන්නේ අර සති සම්බොජ්ජංගය මේ චතුර්මාර්ග ඥානයට උපකාර වෙනවා කිව්වා වාගේ නෙමෙයි මෙතන මේ ධම්මවිචේ සම්බොජ්ජංගේමයි අන්තිමේදී මාර්ග හතරේ ඥානය කියන්නේ. චතුර්මාර්ග ඥානයට පෙරලෙන්නේ මේ ධම්මවිචේ සම්බොජ්ජංගේමයි. අන්න ඒකයි මේකේ තියෙන වෙනස වශයෙන් හිතා ගන්න තියෙන්නේ. ඊළඟට ඊළඟට ගන්න තියෙන්නේ අ විද්‍ය සම්බොජ්ජංගය. එපිඩි සම්බොජ්ජන්ගේ ලැබෙන හැබනකොට විරිය විරිය කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. ඒක ධර්මණියට. අද සම්‍යක් ප්‍රධාන වීර්යය යෙදෙනකොට ඒකට විරුද්ධව තිබෙන උකුසීත පක්ෂයක් තියෙනවා කෝසජ්ජ පක්ෂය. ඒ කෝසජ්ජ පක්ෂේ මර්ධනය වෙනවා. මැඩි මැඩෙනවා. නැත්නම් විදමනය වෙනවා අයින් වෙනවා. ගෙවිලා යනවා. ඒ වෙනුවට ඒක ගෙවිලා යනකට ඒ సంతානේ ලැබෙන්නේ සැලසෙන්නේ මෙන්න මේ දිනු වෙච්ච මේ වීර්යය වීර්යයේ බලයෙන් එහාට මේ සංලක්ෂණ දිත්ත පරම්පරාව වන ධම්මයේ සම්බොජ්ජංගේ ලෙහෙදියෙන් පවත්වා ගැනීමට මේක උපකාර වෙනවා. ඒ ධම්මයේ සම්බොජ්ජංගේ කිව්වේ ඒකට චතුර්මාර්ග ඥාණයට මේ වීර්යයේ උපකාර වෙනවා. ඒ නිසා කෝසජ්‍ය පක්ෂේ කුසීතකම සම්පූර්ණයෙන් අයින් කරලා අයින් කරලා සම්පූර්ණ ගතයුතු ප්‍රධාන පියවර මෙන්න මේකයි කියලා. අර විය ගහ විය ගහ කරේ තබා ගත්තා වාගේ. කරත්තේ විය ගහ කරේ තබා ගත්තා වාගේ. ප්‍රඥාව, ශ්‍රද්ධාව කියන මේවා බලයෙන් බලවත්ව සිතට ඇතුල් වීමෙන් මේ වීරය ඒකාන්තයෙන්ම කල යුත්තක් කියලා වැටහෙනකොට අර වීරය දුරය දුරේ යෙදුනා වූ වීරයක් වගේ එතකොට එබඳු අවස්ථාවේදී පස්සට අඩියට යන්නේ නැතුව ක්‍රමයෙන් ඉස්සරහට යන කොසජ්ජේට කුසීත ගමට මොනාන්දමකින්වත් ඉඩක් සැලසෙන්නේ මොනාන්දමකින්වත් හිත පස්සට ගන්න බෑ පයපතට දාන්න බෑ. ක්‍රමයෙන් ඉස්සරහට ගිහිල්ලා අර චතුර් මාර්ග ඥානයන්ගේ පහළ වීමට මේ වීරය උපකාර වෙනවා. එතකොට විද්‍ය සම්බොජ්ජංගේ කියුවේ ඒක. ඊළඟට පස්සාදි සම්බොජ්ජංගේ කියුවේ පස්සාදි සම්බොජ්ජංගේ කියුවේ හිතේ කායේ දෙකේ බර අඩුකම සහැල්ලුකම චිත්තයේ කායේ මේ ඇති වෙන දරත කියලා කියනවා. දැවිලි ගති. මේ දැවිලි තැවිලි ගති සාමාන්‍ය වශයෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා බලවත් කෙලෙසයක් හිතේ පහළ වෙච්ච අවස්ථාවේදී එහෙම නැත්නම් කෙලෙසයක් පහළ වෙන්න සූදානම් වෙන අවස්ථාවේදී හිතටයි කයටයි ලැබෙන නොසන්සුන්කමක් පේනවා අපිට. මේ නොසන්සුන්කම කොච්චරද ඒ පුජ්‍යලයා නොමග යවන්න හොඳට ශක්තිමත් වෙනවා. එබඳු අවස්ථාවේදී නොමොර ගිහිල්ලා අරින් මේ පරිවරණකට හිත යොමු කිරීමට කය යොමු කිරීමට අරක උදව් වෙනවා උදව් වෙනවා අන්තිමේදී පුජ්‍යලයා පුදුම ආන්දමේ දුර්වල කෙනෙක් වෙනවා ඒ බඳු දුර්වල තත්වයකට පමුණවන දේවල් තමයි කාය චිත්ත දරත කියන මේවා කාය චිත්ත දරත දැවිලි ගතිය දැවිලි ගතිය කියන්නේ නොසන්සුන්කම ඇති කරන ගතිය. මේක මේ ගතිය සංසිඳවාගෙනයි මේ පස්සද්ධිය ඇති වෙන්නේ. පස්සද්ධිය ඇති වෙනකොට අර හිතේ පහළ වෙන කායේ පහළ වෙන දර්ශ ගති, දැවිලි ගති, දැවිලි ගති සම්පූර්ණයෙන් අයින් වෙලා හොඳට කාර්යක්ෂම කාර්යක්ෂම වූ සිතක් ආයක් පහළ වෙනවා මේ පුජ්‍යලයාට. එබඳු චතුර්මාර්ග ඥානයන් සාවසා ගැනීමට උපකාර වන්නා වූ ඒ විදිහේ පස්සද්ධිය සංසිඳිච්ච හිත සංසිඳිච්ච කය තම්පත් කරගෙන හොඳට තියාගෙන ඉන්න පුළුවන්. දවසක් උනත් නිහිලි ඒ කායයි හිතයි දෙකම තම්පත් කරගෙන තියන්න පුළුවන් ශක්තියයි මේ පස්සද්ධිය කියන්නේ. ඒක අර චතුර්මාර්ග ඥානය ලබන්න අවස්ථාවේදී එකට එකතු වෙලා උපකාර වෙනවා. ඒකත් ඒක පස්සද්ධි සම්පෝච්චං සමාධිය කියන එක තේරෙනවා මුදුරට මේ අන්තන්ට ඒ චතුර් මාර්ග ඥානය ලබා ගැනීමට උපකාර වන්නා වූ සමාධි හිත ඒකමයි අන්තිමේදී දියුණු වීමෙන් මාර්ග ඥානයට හැරෙන්නේ ඊළඟට උපේක්ඛා සම්බොධ්‍යංගය උපේක්ඛා සම්බොධ්‍යංගය කිව්වේ මේ භාවනාවල් ගෙන යනා වූ අවස්ථාවේදී හිතේ පහළ වෙනවා ඇතන් මිදක ඇතන් මිදක ඇති වෙනවා හිතේ සීතකම් ලීනකම් හැංගිච්ච ගතියක් ඇති වෙනවා මතු කර ගන්න මොනවාන්දමකවත් බැරි ගතියක් තියෙනවා හිත ලීන වෙලා හැංගිලා වගේ යනවා ඇතන් මිදක ඒක නැති කර ගන්න මහන්සි ගන්නකොට අන්තිමේදී මේක ඇවිස්සලා යනවා ඇවිස්සී උද්දච්චේ ලීනතාවයයි උද්දච්චතාවයයි කියලා මේ දෙක අර පොල් පිටේ අගමුල පා ගන්නවා කියන කතාවක් තියෙනවනේ අන්නේ විදිහට. එක පැත්තකට එද දෙනකොට අනිත් පැත්ත මතු වෙනවා. ලීනතාව නැති කරන්න මහන්සි වෙනකොට උද්දච්චය ඇති වෙනවා. උද්දච්චය නැති කරගන්න මහන්සි ගන්නකොට සමහර විටක ලීනතාවට වැටෙනවා. මෙන්න මේ අන්ත දෙක. අන්ත දෙකට වැටෙන්න දෙන්නේ නැතුව ලීනතාවට වැටෙන්නත් දෙන්නේ නැතුව උද්ධච්චයට වැටෙන්නේ දෙන්නේ නැතුව මධ්‍යම தત્වේ තබා ගැනීමට උපකාර වන්නා ධර්මයට මේ උපේක්ඛාව කියන්නේ ඒක අර චතුර්මාර්ග ඥානයට උපකාර වෙන්නේ ඊටාම සුදුසු වන්දමට ඒක අන්තිමේට දියුණු කරගෙන දියුණු කරගෙන යන අවස්ථාවේදී මේ උපේක්ෂාව කියන එක මුලදිත් ඇති වෙනවා මැදදිත් ඇති වෙනවා නියම වශයෙන් ඇති වෙන්නේ අන්තිම අවස්ථාවේ සම්පූර්ණ ඒ උපේක්ෂාව ඇති වුණේ නැත්නම් මේ බොජ්ජංග අනිත් එකකටවත් සම්පූර්ණව ක්‍රියා කරන්න පුළුවන් වෙන්නේ. සති ධම්මවිච වීර්ය සමාධි පස්සද්ධි සමාධි කියන මේ එකකටවත් නියමන්නමන සම්පූර්ණ කරන්න හම්බෙන්නේ නැහැ උපේක්ෂාව නිසා. උපේක්ඛා සම්බුද්ධංග ඒ නිසා අර දෙපැත්තට වැටෙන්නේ නොදී සමවාහී තත්වේ සමව උසුලන්නා වූ තත්වයට වැටෙන්න ක්‍රියා කරන්න ඕන මේ භාවනා හිත. එතකොට මාර්ග ඥානෙ ලැබෙන්න අවස්ථාවේදී විශේෂයෙන් මේක තියාගන්න උපකාර වෙනවා. මෙන්න මේ தත්වයයි උපේක්ෂා සම්පෝඥයි. එතකොට මෙන්න මේ ටික අද සාමාන්‍ය වශයෙන් කල්පනාවට ගන්න ඕන මේ වෙනුවට බුදුරජාණන් වහන්සේ වචන තුනක් ඒ දේශනාවේ සඳහන් කළා. විවේක නිසිතං විරාග නිසිතං මුස්සග්ග පරිණාමී මේ නිවන ලබාගෙන ගැනීමට උපකාර වන්නා බොජ්ජංගවල ලක්ෂණයක සඳහන් වෙන්නේ. විවේක විවේකේ කියන්නේ කාය විවේක, චිත්ත විවේක කියන මේ විවේකයෙන් යුක්ත වූ වෙන්වීම, තෙලසුන්ගෙන් වෙන්වීම. කලබල තත්වයෙන් වෙන්වීම, කෙලෙසුන්ගෙන් වෙන්වීම. එතකොට ඒවා තියෙන්නේ ඒවා සැලසෙන්නේ ජීවිතයට සම්බන්ධ කරලා. විරාගේ නොයල්ම නොයල්ම ඒකත් අර නිවනට සම්බන්ධ කරලායි ලැබෙන්නේ. ඔස්සග්ග පරිණාම. ඔස්සග්ග පරිණාම. ඔස්සග්ග කියන්නේ අතුල් වීම. එහෙම නැත්නම් අයින් කිරීම. කෙලෙසුන් අයින් කළා නිවනට ඇතුල් වී කෙලෙසුන්ගෙන් අයින් කරලා හිත අයින් කරලා නිවනට ඇතුල් වීම. ඒ කෙලෙසුන් කියන්නේ ඔතන සාමාන්‍ය කෙලෙසුන් නෙමෙයි. අර නිවනට ඇතුල් වෙන්න අවස්ථාවේදී නැති කරන කෙලෙස් වශයෙන් තියෙන්නේ. අනුසේ වශයෙන් තියෙනවා. ලොක් බහල කෙලෙස් ඇති වෙන්නේ නැහැ ඒ අවස්ථාවේදී. අනුසේ වශයෙන් දිවෙන්නා වූ කෙලෙස් යාට වෙලා දිවෙන්නා වූ කෙලෙස් ඇත්තේ ඒ අවස්ථාවේදී කැඩිලායි අර නිවනට පිරිනැමෙන්නේ. මෙන්න මේ විශේෂණ තුන එන්නේ අදහස් අනුව බුදුරජාණන් වහන්සේ වදාළේ උපරිමාර්ගයන් සම්බන්ධව භාවනාවේ යෙදෙන යෝගාවචරයන්ට මෙන්න මේ බොජ්ජංග හත දියුණු කර ගැනීම උපකාර වෙනවා. ඒ දියුණු කර ගැනීමේදී බොජ්ජංග ධානීය ධර්ම උගන්වනවා. මේ විදිහට බොජ්ජංගයන් සම්බන්ධව ක්‍රියා කරන හැටි තේරුම් ගන්න ඕන. එක බොජ්ජංගයකට බාධක දේවල් දැනගන්න ඕන, උපකාරක දේවල් දැනගන්න ඕන. හැම එකටම බාධක දින උපකාරක දින. ඒ වගේම බොජ්ජක් බොජ්ජංගඨානීය ධර්ම කොටසක් පෙන්වුම් කරලා තියෙනවා. බොජ්ජංග බොජ්ජංගඨානීය කියන්නේ බොජ්ජංග ධර්මයන් ලබා ගැනීමට උපකාර වන්නා තවත් ධර්ම කොටස් තියෙනවා. මේවත් තේරුම් කරගන්න ඕනේ. මේවත් තේරුම් කරගෙන නොකොඩවා භාවනාව ගෙනියන අවස්ථාවේදී භාවනාව ක්‍රමක්‍රමයෙන් නොකොඩවා දියුණු වෙන අවස්ථාවේදී බෝධ්‍යංග ධර්මයන් දියුණු වෙනවා. මේ බෝධ්‍යංග ධර්මයන් ක්‍රමයෙන් දියුණු වෙනකොට ඒ බෝධ්‍යංග ධර්මයන් දියුණු වෙන්නේ අර විදිහට එකතු වෙලා. බෝධ්‍යංග ධර්මයන් එකට එකතු වෙලා බාධක ධර්මයන්ගෙන් අයින් වූ උපකාරක ධර්මයන්ගෙන් සම්පූර්ණ වූ මේ බොජ්ජංග ධර්මයන් දෙකකට ධම්මවිචේ සම්බොජ්ජංගේ මූලික වෙලා මාර්ගඥානයන් පහළ වෙනවා කියලා කියන්නේ. මේක නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්නා වූ අවස්ථාවක් ඉන්න මේ ටික දැන් අද දවසේදී තේරුම් කරගන්න ඕන. භාවනාවේ යෙදෙන යෝගාවචරය මුලින්ම භාවනාවේ යෙදෙන පින්වතුන්ට මේ බොජ්ජංග ධර්මයන් සම්බන්ධව කතා කරන්න ඕන. ඒක වැඩි ප්‍රධාන වශයෙන් කතා කරන්න ඕන ආරම්භයේදී බොජ්ජංග ධර්මයන් සම්බන්ධ නෙමෙයි කතාව කරන්න ඕන හිත සම්බන්ධ සමාධිය සම්බන්ධ චිත්ත ඒකාග්‍රතාව සම්බන්ධ හොඳට චිත්ත ඒකාග්‍රතාව මුලින් හොඳට තියාගන්න එතකොට සතිය හොඳට තියාගන්න නොකඩවා කරගෙන යන්න ලැබෙන තාකේ ධර්මයන් නොකඩවා මෙනෙහි කරන්න ඕන නොකඩවා මෙනෙහි කරගෙන යන අවස්ථාවේදී මොඤ්ඤංග ආර්යත්ථාංග මාර්ගයේ වාගේම මොඤ්ඤංග ධර්මයක් දැනෙනවා ඉන්ද්‍රිය ධර්මයක් දැනෙනවා ඒව වැඩිලා අභ්‍යන්තරයේ අර සමාධිය සම්පූර්ණ වීමෙන් තමා බලාපොරොත්තු වන්නමද ප්‍රථම මාර්ග ඥාන ලබා ගන්න පුළුවන් බව කල්පනා කරන්න ඕන ඒ විදිහේ කල්පනා කිරීමෙන් අද මේ ධර්ම දේශනාවට හිත යොදාපු මේ පින්නතුන් මේ යෝගාවචරය විශේෂයෙන් කල්පනාවට ගන්න ඕන අපි මේ භාවනාවට අපි කරන්නේ ප්‍රධාන අදහස තියා ගන්න ඕන දැන් නොයෙක් නොයෙක් භාවනා ක්‍රම දේවල් මේ රටේ තියෙනවා එතකොට නොයෙක් දේවල් අහන්න ලැබෙනවා ඒ අහන ලැබෙන ඔක්කොම එකතු වුණාම ලොකු පටලැවිල්ලක් හිතෙනවා සමහර විට ඒ පැත්තත් බලනවා මේ පැත්තත් බලනවා එක පැත්තක්වත් අර වෙන වැඩේ යොදා ගන්න හම්බ වෙන්නේ නිකන් කාලේ ගෙවෙනවා වෙන්නේ මොකද්ද ප්‍රමාදය ප්‍රමාදයට වැටෙන්නේ ප්‍රමාදයට වැටෙන්නේ නැතුව අර මුලින් කියලා උපදෙස් ටික හිතට අරගෙන අහිතා දුරට නොකඩවා සති සමාධි මේවා දිනු කරගනිමු ආරම්භ කර නැත්තම් සම්බන්ධ වෙන්නේ පටන් ගන්න නැත්තම් ඒවා හොඳට ගෙන යමින් ලැබෙන තාක් ධර්මය කරුණු හිතට ගන්න හිතට ගන්නවා මෙනෙහි කරනවා ඒ වාගේම ඒවා හොඳට සම්පූර්ණ නම් එබඳු අවස්ථාවේදී තමන්ගේ පංචස්කන්ධයට හිත යොදන්න පුළුවන් වෙනවා තමන්ගේ පංචස්කන්ධයට හිත යොදන්න අවස්ථාවේදී හිත විදිරෙන්නේ නැතුව පංචස්කන්ධය තුලම හිත සබා ගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා නම් ආන්න එදාට ඒ යෝගාවචරයට තමා බලාපොරොත්තු වන්නා වූ අර්ථය ඉදෙහිදී සම්පූර්ණ කර ගැනීම නිවන ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන් මොකක්ද එදාට දවසේදී මේ පන්තිනේ මේ ධර්ම දේශනාවට පන්තිනේ වෙනද වාගේ මහා පොඩි සම්මානයක් අත්පත් කර ගැනීම තම තමන් තුළ දිනු කරගත්තේ මහා වටිනා කුසල සමූහයක් මේ රැස් කරගත්තා වූ කුසල සම්භාර කුසල සම්භාරයේ බලය හේතු කොටගෙන තම තමන්ගේ භාවනාවලට බාධක ධර්ම තියෙනවා නම් ඒවා අයින් කරලා උපකාරක ධර්මයන් ලබා ළඟා කරගෙන අවසානයේ බලාපොරොත්තු වන්නෝ අමා මහ නිවන ප්‍රත්‍යක්ෂ කරගැනීමට හැකි වේවා Thank you. අතුජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්තුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්නේ